එහෙම නියමයක් නැහැ. ආනන්තර පාප කර්මයක් කරගත්තොත් නිරය උපදින්නත් පුළුවන්. කටන චීවර පූජාව යටපත් වෙනවා ආනන්තර පාප කර්ම වලට. ඒ වගේම කටන පිංකමක් කරගත්තු පමණින්ම ඒතනත්තා ඒ පින්කම මොන ප්‍රමාණයෙන්ද කරගන්නේ කියන එක අපිට මනින්න පුළුවන් කමක් නැහැ. දහසක් දෙනා එකතු වෙලා කටන පින්කම කළොත් ඒ දහසක් දෙනාගේ කුසලය දහස් ආකාරයෙන් ඒකේ ශක්තිය අඩු වැඩි වෙනවා. කෙනෙකුගේ කුසලයේ ඥාන සම්ප්‍රයුක්තයි. කෙනෙකුගේ කුසලයේ ඥාන විප්‍රයුක්තයි. ඒ නිසා කටින කියන නම කිව්ව පමණට හැමෝගෙම කුසලය උසස් කුසලයක් වෙන්නේ නැහැ. නිවන් දකින්න උදව් වෙන කුසලයක් වෙන්නේ නැහැ. ඒ නිවන් දකින්න උදව් වෙන කුසලය වෙන්නේ කටින සිවුර නෙමෙයි. තමන්ගේ මනසේ පහළ වෙන මනෝභාවයන්. ඒ මනෝභාවයන් ටික නිවැරදිව ජනිත කරගෙන ඒ කටන චීවරේ පූජා කළොත් ඒක නිවනටත් උපකාර වෙන්න පුළුවන්. සසර නිවන් දකිනකන් දුගතිය නූපදින්නටත් හේතු වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ චිත්ත වත්තු පටිග්ගහ. තමන්ගේ චිත්ත සම්පත්තිය පූජා කරන වස්තුව සහ එයින් ලැබෙන ප්‍රතිඵලය ඊළඟ ප්‍රතිග්‍රාහකයාගේ ස්වභාවය. ඉතින් ප්‍රතිග්‍රාහකයාගේ ස්වභාවය සහ වස්තු සම්පත්තිය කඩන චීවරයකදී එකම තත්වයෙන් පවතින්නේ. චිත්ත සම්පත්තිය තමයි වෙනස් වෙන්නේ. ඒ නිසා තම තමන්ගේ මනෝභාවයන් ඥාන සංප්‍රයුක්තද විප්‍රයුක්තද තෘෂ්ණා මූලිකද තෘෂ්ණාවෙන් තොරද තණ්හා මාන දික්ටි වලින් කෙලසුනොත් ඒ කුසලය උසස් කුසලයක් වෙන්නේ නැහැ. ඒ නිසා කටින පිංකමක් කිව්ව පමණටම ඒක සසර ගමනේ අනිවාර්යෙන් මතුවලා විපාක දෙන මහ කුසලයක් කියලා එහෙම තීරණය කරන්න බෑ. ඒ කටින පිංකමේ උත්කෘෂ්ඨ අවස්ථාව ගැන තමයි ඒ කියන්නේ. තමන් කරගන්න කටින පිංකමේ ප්‍රමාණය තීරණය වෙන්නේ තම තමන්ගේ මානසික තත්ත්වයක් එක්කයි.